සම්මුතියකට පත්වුණු සිතට සංහිඳියාව එනතිල්ල ශාන්තිය අත්දකින සහලු සංධියාවක් ධානමිප්පේනි නිවනේ සිට සතිපතා පැවැත්වෙන සමෝ භාවනාව නිලඹ භාවනා මධ්‍ය ස්ථානය සමග මේ කල්යාණ මිත්‍රයන් ඒකාත්මික වෙන ආධ්‍යාත්මික හෝරාව වැස්සෙන් පින්නෙන් සුලිසුලඟින් දේවත්වනය දෙත පරිත වුණු සීතල නිලම්බ භාවනා මධ්‍යස්ථානයේට මීදුමින් පිරුණෝ මීදුමින් වැසුණෝ මේ නිල්ලබට ඔබ සෑම දිනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා හුස්මත් එක්ක අපි මේ නිවෙන සිටය බැලඳ සහන් මාලාවෙම මේ පුරා සති නමයක් කිසියම් දුරක් පැමිණියා. හුස්මත් සමග කොපමණ දුරක් කෙනෙකුට යා හැකිද මෙනෙහි කරන්නට හොඳ ප්‍රශ්නයක් හුස්මත් සමග අපට යහති දුර කොපමණද? එක පැත්තකින් යම් ප්‍රමාණයකට සෞඛ්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, කය පිළිබඳ දැනුමක් තිබෙන පිළිකස් විදිහට සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනෙකු විදිහට අප දන්නවා උස්මත් එක්ක අපිට සෙනහලු දක්වා යන්න පුළුවන් ශාසනාලයේ දිගේ නාක්ෂුඩු වලින් ඇතුල් වී ඉන් එහාට ශරීරයේ ලේස් එක්ක එකතු වී ශරීරය හැම ජීවි ශෛලයක් දක්වාම යන්න පුළුවන් බව යන බව ගමනට යෙදෙන බව අභ්‍යන්තර වශයෙන් භෞතික වශයෙන් ඉන් එහාට දැන් ප්‍රසවාසයත් එක්ක අපිට කොපමණ දුරක් යන්න පුළුවන්ද? මොකද ඒකයි නාසයෙන් පිට වෙනවත් එක්කම හුස්ම යනවා අපි මෙතන ඉන්නවා. ඒ හුස්මත් එක්ක අපිට ඈතට ඈතට ඈතට යන්න බෑ දැනුමක් තියෙනවා. ඒ හුස්ම අපි පිට කරන හුස්ම මේ ගහකොළ ආශ්වාස කරනවා. ඒ කතන්දරයක් අපි දන්නවා. හැබැයි අපිට ඒ අත්දකින්න බෑ. අත්දකින්න පුළුවන් අන්තිම තැන තමයි නාස් කුඩුවේ අග කෙළවර. එතකොට ආස්වාදය අපිට ඒ දෙතනදී අත්දකින්න පිළිවන් නාස් කුඩුවේ අග කෙළවරින් හුස්මෙන්ද පටන් ගන්නවා. ඊට කලින් අපිට හුස්ම අත්දකින්න බෑ. මේ ගහකින් අපි ළඟට එනවා. ඒ ගහේ ඉඳලා මෙතෙන් එන ගමන අත්දකින්න බෑ. ඒක අපේ අත්දැකීම පටන් ගන්නෙ නාස්පුඩුවේ. ඉතින් අපිට දැනෙනවා නාස්පුඩියේ ඇතුලෙන් ටිකක් මේ හුස්ම ඇතුල් වෙනවා කිසියම් චලනයක් සංවේදනයක් දැනෙනවා. ඒ ගැන වඩාත් අපි සංවේදී වන විට සහ අපේ සංවේදී බව ටික ටික දියුණු වන විට අන්න අපිට ටිකක් මේ හුස්ම ඇතුළට ශරීරයේ අභ්‍යන්තරයට යන ගමන වැටෙන්න පටන් ගන්නවා. සමහර විට නාසයේ ටිකක් කෙළවරට මුලට උගුරට හුස්ම උගුරින් යනවා. සමහර විට පෙනහළු දක්වා උදරය උදරයේ චලනයන් අත්දකින්න පිළිවන්. අ ඉතින් උපරිම වශයෙන් කෙනෙකුට පුළුවන් වෙන්නේ මේ ශරීරයේ පුරාම හුස්ම හැම ජීවි ශෛලයකටම යෑම අත්දැකීම පමණයි. එතකොට ඒ තමයි දුෂ්මත් එක්ක ආස්වාදයක් සමග අභ්‍යන්තර වශයෙන් කෙනෙකුට යා හැකි භෞතික ගමන. ප්‍රත්‍යාසයක් එක්ක නම් ගමනක් නැහැ. නාසයක් ඉන්න ඉවරයි. දැන් මේ අපි ගිය සතියේ භාවනාවේදී මේ සම්පූර්ණ ආස්වාදයෙන් සම්පූර්ණ ප්‍රස්වාසයෙන් අත්දකින්න උත්සාහ කළා. මේ සමස්ත ආස්වාදයේ චලනයේද සමස්ත ප්‍රස්වාදයේ චලනයේද ඒ ආස්වාදයේ හඬට මුළු ප්‍රස්වාදයේම හඬට අපි එහුම්කම් දෙන්නට උත්සාහ කළා එතනදී කිසියම් දුරකට එය ඇති වෙන්නේ නැති ඊළඟට මේ සතිය පුරා මේ කෝධවේ මේ කල්යාණ මිත්‍රයන් යෙදෙන්නට සිටියා පරිස්සාස කරනවා ඒ විශ්වාසයෙන් තමයි මේ ඉදිරියට අපි නිවෙන සිත් වැඩසටහන සංවිධානය කරන්නේ එතනදී යම් පමණකට මේ සම්පූර්ණ හුස්ම හුස්මෙන් පටන් ගන්නවා හුස්ම ඇතුල් වෙනවා ඇතුල් වී අවසන් වෙනවා පිට වෙන්න පටන් ගන්නවා පිට වෙනවා පිට වී අවසානයි. ඒතර මේ සම්පූර්ණ ආස්වාස්යේ කතන්දරයේට සම්පූර්ණ ප්‍රස්වාස්යේ කතන්දරයේට අපි Taman දෙන්න පටන් ගන්නවා මෙතනදී. ආනාපාන සති භාවනාවේ මේ පියවරට එන විදිහ. සබකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියා ඒ පොතේ තියෙන පාඩය මේ සම්පූර්ණ ආස්වාදයෙන් සම්පූර්ණ ප්‍රස්වාසයෙන් අත්දකින්නට ලැබෙන අවස්ථාව ඒ හැකියාව ඒ මට්ටමට අපේ සිහිය දිනුනොත් පිඹු වීම. ඉතින් ඒ පියවරක් එක පියවරක් මේ හුස්මත් එක්ක අපි යන ගමනේදී දැන් අර අපි කලින් කතා කරන්නේ හුස්මත් එක්ක අපිට අභ්‍යන්තරයේ ශරීරයේ අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට යන්න පුළුවන් කියන හැබැයි එහෙම අවශ්‍ය නැහැ භාවනා කරනකොට සමහර විට අපිට දැනෙන්න පුළුවන් මේ හුස්ම ශරීරයේ ඇතුළට යන බව. පෙනහළු වලට යන බව දැනෙන්න පුළුවන්. හැබැයි හුස්මත් එක්ක අපි පෙනහළු වලට යන්නේ නැහැ. මේ කාරණය අවධාරණය කරන්නේ හුස්මත් එක්ක භාවනාවේ යෝගියා යන ගමනක් තිබෙනවා. හැබැයි මේ ගමන භෞතික ගමනක් නෙවෙයි. ආයත ගමනකුත් නෙවෙයි. ජීව විද්‍යාත්මක ගමනකුත් නෙවෙයි. හුස්මත් එක්ක අපි යන්නේ වෙනම ආධ්‍යාත්මික ගමනක්. ආනාපාන සතිය අපි වෙරෙක් කියන්නේ ආධ්‍යාත්මික වන්දනාවක චාරිකාවක. අන්න ඒ ආධ්‍යාත්මික ගමනටයි අපි මුල් තැන දෙන්න ඕනේ. නැතුව අර භෞතික හුස්ම කොහාටද යන්නේ කොහාටද යන්නේ කොහාටද යන්නේ කොතනින් වේ පිට වෙන්න පටන් ගන්නෙ. ඒව දැනෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැනිටත් පුළුවන්. හැබැයි අපි ඒ වාක්‍යෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒව නොදැනුණොත් අපි කියන්නේ භාවනාව අසාර්ථකයි, භාවනාව තවම පටන් ගත්ත තැනමයි දිනුවක් නැහැ. නෑ භාවනාවේ දිනුව ඊට වැඩිය වෙන නිමි වලින් මිනුම් වලින් තමයි ඒ මෙතනදී මනින්නට වෙන්නේ. කල්‍යාණ මිත්‍රයනි මේ හුස්මත් එක්ක අපි යන ලස්සන ගමන. බොහොම ලස්සන ගමන. ආධ්‍යාත්මික సౌందర్యාත්මක චාරිකාවක්. ඉතින් මේ ආනාපාන සති භාවනාවම හරි ලස්සන චමත්කාර ජනත අපූර්වතම సౌందర్యාත්මක චාරිකාවක්. දහමට අනුව දැන් උදාහරණයක් විදිහට අපිට මේ කාරණා පස්සට භාවනාවේ ඉතිඅත්කිට පිටවන් සාමාන්‍යයෙන් මේ වේදනානුපස්සන මේ වේදනා පිළිබඳ දැකීම වේදනා අනුව වේදනා දැකීම කියන කොටස දෙන විට සාමාන්‍යයෙන් මේ ඇඟේ පස්සේ ඉඳන දේවල් පිළිබඳව මේ වේදනා කියලා කතා කරන්නේ කොල්ල රිදෙනවා ටිකක් කරනවා උඩ දෙපා කිලි වැටෙනවා කකුල් දෙක රිදෙනවා. ඒ ඉරියව්ව ධනෙ රිදෙනවා. ඒකත් මෙන්න මේ රිදෙනේවට අවධානය යොමු කිරීම සාමාන්‍යයෙන් වේදනානුපස්සනාව කියා කතා කරන්නේ. හැබැයි ආනාපාන සති භාවනාවේ වේදනානුපස්සනාව කියන්නේ ඒ රිදෙනේවට දිහා බලන එක නෙවෙයි. ඒ විදීම දැනගන්නවා කියන්නේ දැනගන්නවා. හැබැයි මේ භෞතික වේදනාව නොවේ ආනාපාන සති භාවනාවේ වේදනාව කියලා කියන්නේ. මේ හුස්මත් එක්ක එකතු වෙන විට මේ නන්නත්තරුණු හිත රස්ති අතු ගහන හිත හුස්මත් එක්ක ලස්සන ඍතු ගමනක් කියන්න පටන් ගත්තාම ඒ හිතට දැනෙන සුවයක් තිබෙනවා පැහැදිලිවක් තිබෙනවා තනතිල්ලක් තිබෙනවා ප්‍රීතියක් තිබෙනවා ප්‍රමෝදයක් කියනවා හයත් අත්දකින්න සුවයක් කියනවා. ඒ මෛත්‍රී භාවනාවයි ආනාපාන සති භාවනාවයි මේ දෙකම සිතයි ගතයි දෙකම ගැඹුරින්ම සුවපත් කරනවා. ඊටාම ගැඹුරින් තෘප්තිමත් කරනවා. ආනන්දයටපත් කරනවා ප්‍රමෝදයටපත් කරනවා. ඉතින් මේ ශරීරයේ අත්දකින්න සුවය ඉස්තුව වින්දනය හිත අධ්‍යක්ින සුව වින්දනය මෙන්න මේ සුව වින්දන ගැන සාවධාන වීම ඉස්තුව වින්දන පිළිබඳ දැනුවත් වීම තමා ආනාපාන සති භාවනාවේදී වේදනානුපස්සනාව කියන්නේ. සාමාන්‍ය වේදනානුපස්සනාව කී ගමන්ම අපේ ඔළුවට එන්නේ මේ රිදෙන එකක් දිහා බලනවා අපියන හිරිවැටෙන එහෙම දෙයක් දිහා බැලීම ඒක එක එක වේදනානුපස්සනාවක් මේ හුස්මත් එක්ක අපි යන ගමනේ වේදනානුපස්සනා කියන්නේ ඒකම නෙවෙයි ආධ්‍යාත්මිකව අත්දකින්න සුවය ඒ සුව විඳනය ඒ ප්‍රමෝදය ඒ සැහැල්ලුව විඳින්නට පුහුණු වෙනවා ආස්වාදයේදී ප්‍රස්වාදයේදී. ඒතන ඒ ගමන තවත් එහාට යනවා. ඒක විඳ විඳන සිටීම නෙමේ ආනාපාන සති භාවනාව. තව එහාට අපි වෙච්ච යනවා. කෙසේ හෝ මෙතනදී මේ හිත අපේ හිත හොඳටම පදම් කරනවා. සංවේදී කරනවා පමණක් නොවේ පදම් කරනවා මේ භාවනාවේදී. දැන් හිත මහ කරදරයක් භාවනාවට හිත හරි කරදරයක්. හිත තරම් කරදරකාරීසු තවත් නෑ භාවනාවේ. මොනවද යන්නේ? කොහේ එනවද මේ සිතිවිලි? කවදා කෙලවර වෙයිද? භාවනාව ආරම්භ කරන යෝගී ඊටාමචා තුළ නැගූ ප්‍රශ්නය තමයි. එන භාවනාන යෝගී උද්ඝෝෂණයක් කරා නම් එකතු වෙලා කරනවා නම් ඒ කරන්නේ හිතට විරුද්ධව තමයි. හිත එපා. හිත භංග වේවා. හිත නැති වේවා. එකම සතන් පාඩයේ භාවනාන යෝගීන්ගේ ඒ තමයි. ඉතින් ඒ පමණට මේ භාවනාවේදී චිත්ත සිතිවිලි මතු වෙන්නේ, පෙනී සිටින්නේ සහ ක්‍රියා කරන්නේ බාධා විදිහට, අවහිරතා විදිහට අපිට අවශ්‍යයි අර කලින් ජීව වගේ හුස්ම ඇතුල් වුණු මොහොතේ සිට පිට වෙනකල් සම්පූර්ණ අවධානයෙන් ඉන්න හැබැයි හිත ඒකට හිත දෙන්නේ. හිතට ඒ ඕනේ නැහැ. අපි ආස්වාදයේ කියනකොට ආස්වාදයේ වෙලා ප්‍රස්වාසත් වෙනවා හිත දන්නේ නැහැ. දැන් මෙහෙම බලනකොට මේ හිත මහා නිකන් අලු ගලක් වගේ. දැන් පෙරලන්න අමාරු අලු ගල් තියෙන ඔය පිටින හැඩයක් නැති. ඒක දැන්මකට ගන්නත් බැහැ. වංගෙඩියකට ගන්නත් බෑ. මිරිස් කලකට ගන්නත් බෑ. විත්තියකට ගන්නත් බෑ. අඩියකට තියන්නත් බෑ. ලස්සනකුත් නෑ. එහෙන් වැදුනොත් කීරෙන. බැරි වෙලා හරි අඩිය තිබ්බොත් පෙරලෙනවා ලිස්සනවා. දැන් මෙහෙම මේ වගේ කලු බලක් තමයි විදියට තමයි හිත අපිට පේන්නේ. මෙහි ඇත්තක් තිබෙනවා. ඒ නිසා මේ මුළු කටයුත්තම අල්ලලා විචිත් කරන්න පුළුවන් නම් මුළු පිටේම අපිට විරුද්ධ කරන්න පිළිවන් නම් පිළිවිලි සියල්ලම නැති කරන්න පුළුවන් නම් මොනතරම් පහසුවක්ද සුවයක්ද නිදහසක්ද කියා තීරණයකට එන සුදුම වෙන්න දෙයක් නෙවෙයි හැබැයි ඒ කරන්න බැරි දෙයක්. ප්‍රායෝගිකව කරන්න බෑ. ඉතින් ඒ වෙනුවට මේ ආනාපාන සති භාවනාව විකල්පයක් දෙනවා. දැන් කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන් මේ හිත නැමැති කලුබල කිසිම වැඩකට ගන්න බැරි හැඩයක් නැති, කලාවක් නැති, රටාවක් නැති හැම අසතිබ්බොත් කැපිලා යන, දීරෙන, ලිස්සලා වටෙන මේ අල්ලලා කොහෙට හරි විසික් කරලා දාන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක උත්සාහ කරන්නත් පුළුවන් ටිකටම. මේ උත්සාහයක් විදියට හැමදේම තියෙන්නේ. සිදු වෙන්නේ නැහැ. සිදු නොවෙන්නේ මේ හිත විසික් කරන්න අපි උදව් ඉල්ලන්නේ සිටින්න තමයි. වෙන උපකාරයක් නැහැ. හිතම උදව් කරගෙන හිතම නිරුද්ධ කරන්න බෑ. හිත ගුල ගන්න බෑ හිතම උදව් කරගෙන. හැබැයි පුළුවන් වගේ හිතනවා. හිත වෙනවා. ඒ නිසා සමාජ ජීවිත කාලෙම සිතිවිලිත් එක්ක අරගල කර කර ඉන්න පුළුවන් භාවනා කළා කියලා. දැන් ඒ වෙනුවට ආනාපාන සති භාවනාවේදී හරිම ඍජු ප්‍රායෝගික සරල පහසු ක්‍රියාකාරකමක් තමා හඳුන්වා දෙන්නේ ප්‍රශ්නය හිත නොවේයි අපිට හිතන්නේ ප්‍රශ්නේ හිත කියලා ඒ නිස්සානේ මේ ඔක්කොම නැති කරන්න හදන්නේ අපිට හිතන මේ ප්‍රශ්නේ තමයි ලෙඩේ අපිට තියෙන ලෙඩේ මොකද්ද හිත හිත නැත්තම් ලෙඩක් නෑ මේ පිට කියන්නේ වහක් වගේ. වස වෙනවා, විස වෙනවා. ඒක ඇත්ත මොන මොනේ තරම් සිතිවිලි අපිට වස වෙලා, විස වෙලා, අජීර්ණ වෙලා අපි දුක් විඳලා තියෙනවද? පිට කියන්නේ ප්‍රශ්නයක්. ඒත් ඇත්ත. හැබැයි භාවනාවත් කියනවා මේ සියල්ල වෙලා තියෙන්නේ හිතේ වරදක් නිසා නොවේ. අපි හිත නිවැරදිව භාවිතා නොකරන නිසා නිවැරදිව බුද්ධිමත්ව හිත පරිහරණය නොකිරීමේ දෝෂය තමා ඒ සියලුම අනිතු විපාක. දැන් භාවනාව අපිට උදව් කරනවා හිත හරියට පරිහරණය. ප්‍රඥාවන්ත විදියට හිත පාවිච්චි කරන්නේ. ලබන පුහුණුවකට සමා භාවනාව කියන්නේ. අපිට කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මිහිරි පානයක් හදාගන්න කෑමක් හොඳ රසවත් පැණි රහ. ඉතින් හැබැයි ඒකට එකතු කරන්නේ ඔක්කොම තිත්ත දේවල් නා. තරවිලයි, කොරකයි, ඒ වගේ තිත්තම තිත්ත දේවල් ටිකක් එකතු කරලා කවදාවත් පැණි රහක් කෑමක් හදන්න බෑ හැදෙන්නේ ඒ වගේ මේ හිතේ අගුණ පැත්ත හිතේ තියෙන දුර්වල පැත්ත නම් අපි පාවිච්චි කරන්නේ ප්‍රතිඵලයේ ප්‍රශ්නය ප්‍රතිඵලයේ ලෙඩක් ප්‍රතිඵලයේ අසහනයක් ඉතින් හිත මේ මේක ධම්මපදයේ හරිය ලස්සනට කියනවා. වාරින් වාරක ඉන්ද්‍රියෙන්නේ කොහෙවත් තැනක තියෙන වතුර ටිකක් වතුර නැති තැනකට බොහොම ලස්සනට ඇලක් කපලා ගෙනියනවා ආණුවක් කපලා ගෙනියනවා ඒ කපන්නේ හිතුව මතේක නෙමෙයි ඒ සමෝච්චරේක බලලා, බෑවුම බලලා, වංගු හදන්න ඕන තැනත් බලලා, පානුවක් පපන් ගියොත්, දැලක් පපන් ගියොත්, Tamanට ඕන තැනට ඒ වතුර ගෙනියන්න පුළුවන්. ඒතර වතුරට හිප්පිත් නැහැ. වතුරට කිව්වට හවල් තැනට යන්න වතුරේ හැම කොහේටවත් ගමන් කරන්නේ නැහැ. හැබැයි එහෙම හිප්පිත් නැති වතුරක් දක්ෂ වාරි මාර්ග ඉංජිනේරුවරයෙක් පිළිවෙලින් වාරික් ශිල්පියෙකුට පිළිවන් Tamanට ඕන තැනට ගෙනියනවා. ඒ වගේම මේ පිට <clears throat> පිට නැති යකඩයක් දක්ෂ සම්මල් කරුවෙකුට පුළුවන් තත් කරලා Tamanට ඕන විදිහට නමලා Taman කැමති ආයුධයක් හදාගන්න. පිට පිට නැති දරඳඩු ලීයක් අත්තක් කරගෙන ඒක කපල යතු ගාලා Tamanට ඕනේ ගුරු භාණ්ඩයක් හදාගන්න. ඉතින් මේවා දකින්න භවනාන යෝගීෙකුට හිතෙනවා එහෙම පුළුවන් නම් හිප්පිත් නැති ජලාශයක තියෙන ජලය Taman කැමති තැනට ඒ වාරිචින්තිය ගෙනියනවා දැකලා හිප්පිත් නැති යකඩයක් කම්මල් කරුවේ කරලා අමන්ත අවශ්‍ය උපකරණේ හදාගන්නවා දැකලා නැති කොටය දක්ෂ වඩු ආර්මිකේ Tamanට ඕනේ විදිහට කපලා යතු ගාලා විදලා ලස්සන දුව භාණ්ඩයක් හදනවා දැකලා මේ භවනා නියෝගයට හිතෙනවා එහෙනම් ඇයි මට බැරි මගේ හිත ලස්සන හදාගන්න මේ යෝගියාට තිබුණු ප්‍රශ්නේ එන්නේ. භාවනා කරනවා. නමුත් මේ අර බලාපොරොත්තු වුණු දේ වුණේ නෑ. හැබැයි මේ අත්දැකීම් තුළ දකින්නකොට ඒ ගැන මෙනෙහි කරනකොට අන්න මේ හිතේ ඇසුරු කළ යුතු පැත්තක් තිබෙනවා ඇසුරු නොකළ යුතු පැත්තක් තිබෙනවා ප්‍රයෝජනයට ගත යුතු පැත්තක් සහ නොගත යුතුයි. හරියට පිහියක් වගේ. ඉතින් අල්ලන්න ඕන පැත්තක් තියෙනවා. ආ අල්ලාගත යුතු නැති පැත්තක්. අල්ලා නොගත යුතු පැත්තකුත්. ඉතින් අපි ඒ තලයේ පැත්තෙන් ඇල්ලුවොත් යැපෙන්න පුළුවන්. ඒක පිහිය වරදක් නොවේ. දැන් ගින්දර ගත්තාමත් ඒ වගේ ගින්දර මොන තරම් ප්‍රයෝජනවත්. හැබැයි ගින්දර මේ කිච්චෙනවනේ අපි ගින්දරට අත දැම්මොත් රත් වෙච්ච දෙයක් ඇඟේ ගෑවුනොත් පිච්චෙනවා. ඉතින් ඒක ගින්දරේ වරදක් නෙවෙයි. මේ හුස්ම පුළුවන් ගිනි අවුලවන්න. පිබලන්නේ ගිනි අවුලන්නේ. පිබල. ඒ වගේම පිබල තමයි නිවන්නේ. ඉන්නක් නිවන් දැක්වුවම් පිබල. අවුලන්නත් පුළුවන් පිබල. ඒක අපි ඇසුරු කරන්න ඕනේ. භාවිතයට ගන්න ඕනේ. ප්‍රයෝජනයට ගන්න ඕනේ. පාවිච්චි කරන්න ඕනේ. නිවෙන හිතයි. ඇවිලෙන හිතයි. ඇවිලෙන හිතකුත් තියෙනවා. නිවෙන හිත. නොදන්නකමට මේ අපිට පේන්නේ ඇවිලෙන හිත එදා මෙදා තුර ඉතින් මේ හිතත් එක්කයි අපි දැවුනේ, දැවුනේ, පිච්චුනේ අපි දැවි දැවි අපි පිච්චි පිච්චි මේ ඇවිදෙන හිතට තව තව පිදුරු දැම්ම. ඒ තව තව ඇවිද. ඇති කියන්නේ නෑ. ගින්නක් කවදාවත් කියන්නේ මට මහන්සි දැන්. මම පැය ගානක් ඇවිදුණා. දවස් ගානක් ඇවිදුණා. දැන් මට තෙහෙට්ටු. මට ටිකක් ලේකියි. කවදා හරි ගින්නක් වීම කියනවා ඇහිලා තියෙනවද? නෑ. ඉන්නට ඇතිවීමක් නැහැ. ඉන්නට නැවතීමක් නැහැ. යම් තාක් අපි දර දානවාද ඔබට ඇති වෙලා නිවෙන්න. ඔබ වෙහෙසටපත් වෙලා නිවන්න. මම ඔබ වෙහෙසටපත් කරනවා දර දාලා දානවා. ඉන්නක් වෙහෙසටපත් වෙනවා. තෘප්තිමත්. ඉතින් අපි ඇවිල්ලෙන හිතනම් පාවිච්චි කරන්නේ හැම සිදුවීමකදීම මේ සහයෙන් ඇවිල්ලෙන හිත, ඊර්ෂ්‍යා යෙන් ඇවිල්ලෙන හිත, රාගයෙන් ඇවිල්ලෙන හිත නම් අපි පාවිච්චි කරන්නේ සහ ඒ හිතට නම් අපි පිටුරු දාන්නේ අපිව පිච්චේ. අපි බලනවා හිතට. අපි රාගයට බලමු. ද්වේෂයට බලමු. කොහොමද මේවා නැති කරන්නේ? ඉතින් මේවට දැනලා වැඩක් නැහැ. මේවත් එක්ක ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වෙනුවට භාවනාව අපිට කියන ඇසුරු කරන්න නිවෙන හිත. නිවෙන හිතකුත් ඇවිලෙන්නේ නැති හිතකුත් තියෙනවා. අන්න ඒ හිත ඇසුරු කරන්න. එයයි මේ භාවනාවෙන් කෙනෙකුට ලැබෙන විශිෂ්ටතම අවබෝධය. සිත පිළිබඳ හිත පිළිබඳ හිතට ජීවිතන්නේ එකක් නෙවෙයි. අඳුම ගානේ අන්ත කීපයක්වත් තිබෙනවා. අපි දන්නේ නැතුව අර කබල් රෑ වැටුණු වගේ දවලුත් වැටෙන පිට තමයි ආශ්‍රය කළේ ඒ හිතත් එක්කයි ජීවත් වෙන්නේ. ඒක මේ පැත්තේ තියෙන නිවන හිත අපිට දැන් අසවනනවා ආරාධනා කරනවා ආමන්ත්‍රණය කරනවා එන්නේ. එන්නේ. අපි අහලා තියෙනවා කල්ප වෘක්ෂය ගැන කප්පුක. මේ මෙහි තියෙන කප්පුක නෙමෙයි ලංකාවේ තියෙන දිවි ලෝකේ තියෙන ගහක් ගැන අපි අහලා තිනවා කල්ප වෘක්ෂයේ අසුක සිතූ පැතූ දේ ලබා දෙයි. ඉතින් බොහෝම පිං කළොත් මරණින් මතු ඒ කප්පුක තියෙන කල්ප වෘක්ෂයේ තියෙන දිව්‍ය ලෝකෙ උපදින්නට පිළිවන් මේක මේ බෞද්ධ කතාන්දරයක් පමණක් නෙමෙයි මේ ඉන්දියානු විශ්වාසයක් මේ කප්පක පිළිබඳ දිවි ලෝක පිළිබඳ. ඉතින් කෙනෙක් මේ කිවිලා මේ කප්පකයට පහළ වුණා. දෙවි කෙනෙක්. හැබැයි මේ මරණයයි සුපිසිතයි ප්‍රතිසන්දිතයි බොහොම ඉක්මනට සිදුවෙන නිසා මේ මොකද වුනේ කියලා මෙයාට තේරුම් ගන්න කාලයක් ලැබුණේ නැහැ. නිකන් නිින්දෙන් ගන්නවා වගේ ඉන්න ලොකු ගහක් යනවා. කවුරුවත් තේරෙන්නේ කිසි කෙනෙක් නැහැ. Taman දන්නා දුන්න කවුරුවත් නැහැ දැන්. Tamanට Tamanව පේන්නේ නැහැ මං දෙවි කෙනෙක් කියලා පේන්නේ නැහැ. ඒකම හිතිය මොකද වුනේ කියලා කල්පනා කර කර ඉන්නකොට ඊට වෙලා වෙනකොට බඩගිනි. මම මට කන්න කැමති කෑමක් හිතුණා. ඒ තුඹ පරිප්පු මොනවා හරි හිතුණා. ඉතිලා මේ ඇතිල්ලන් ගන්න මොහොතකින් සමහිස්සහ ලස්සන ඇතිරිල්ලට අර හිතුව කෑම සියල්ල සුවඳහමහම කියලා. ඒකට සුවඳ වෙනවා දැන්. අවස්ථාවත් ඒ සුවඳ මොකද මේක දිව්‍යමය ආහාරනේ. මෙයා බඩගින්නට අනික හරිම රහයි. හරිම රහයි. හොඳට බලපෑම් පරිසිල් වුණාම දැන් නිදිමතක් එනවනේ බත්මත බුදිමත් අනේ නිදිය ගන්න හොඳට පහසුවක් තිබ්බනම් කියලා හිතනකොටම ධාම සුව පහසුවේ සායනයක් ලැබුණා දැන් තමන්ගේ ඉන්නේ සායනයක් නේද කවදාවත් එහෙම සුමට බුදුමලොක් සුව පහසු සායනයක් ලැබෙන්නේ නැහැ සායනයක් දාගන්න මේ නිදාගෙන හැරෙනකොට දැන් ඇඳ වෙලා කරුවල වෙලා ඉවත් ටික ගැලුවා කරුවල අනියම සංඥාව නම් මොකද මේ ඉතිම අත්තන්න දා ගන්න ඕනේ කියන එක නේද මෙහෙම දැන් මේ බැලුවා මහල් ගහක් ඇතින් වටේටම කළුවරයි අනිවාර්යයෙන්ම මේක යකෙක් ඇති මේ යකෙක් කරන් ගත්ත ගහක් බැලුවම එහෙම තමයි පේන්නේ කරුවල. හිතුවා විතරයි මෙන්න යකෙක් Taman කරලා ඉන්නේ. අර Taman හිතපුවම විදිහේ යකෙක් දත් පිළිස්සගෙන ඇස් දෙක ගොරකා දෙවි වගේ ලොකු නියපොතු තියෙන අර Tamanගේ හිතේ මැවිච්ච යකා පිළිබඳ චිත්‍රයට 100%ක්ම ගැලපෙන යකෙක් මේ යකාමාව කන්ටේ කෑම. ඒ එතනින් ඉවරයි. දැන් බලන්න කල්යාණ මිත්‍රයනි මේ පස්රුක පස්රුක්ෂේ මොනතරම් කරපක් නිදිච්ච තිබ්බද? මොනතරම් සුවපහසු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තිබ්බද? හිතත් ඒ වගේ හිත කියන්නේ කල්ප රූපය. හිත අපිට ඕන දේ හිතෙන්නේ. අපිට ඕනේ දුක නම් දුක හදලා දෙනවා. අපිට ඕනේ තරහ නම් තරහ හදලා දෙනවා. අඬන්න ඕන නම් අඬනවා. හූල්ලන්න ඕන නම් හූල්ලනවා. අපිට ඉන්න අවශ්‍ය නම් සත්‍ය හදලා දෙන්න. මේ සියල්ල පිළිබඳ වගකීම කියන්නේ අපේ අතේ භාවනාව අපිට කියනවා පුහුණු වෙන්න මේ හිත නැමැති කල්ප වෘක්ෂය හරියට පාවිච්චි කරන්න. හරියට පාවිච්චි කළොත් මේ විශ්වයේ කිසිම කෙනෙකුට මිනිසෙකුටද කෙනෙකුටද සිටුවරයෙකුටද දෙවියෙකුටද බ්‍රහ්මයෙකුටද දිය නොහැකි සැපක් සතුටක් ප්‍රමෝදයක් නිදහසක් හිත අපිට දෙන්න. හිතට දෙන්න පුළුවන්. මේ විශ්වයටම දෙන්න බැහැ. විශ්වයේ තියෙන හැම සැපක්ම එකතු කරලා අනලා මිරිකලා දෙන සැපටත් වැඩිය සැපක් අපේ හිතට පුළුවනි ඒ වගේම මේ විශ්වයේ තියෙනවා නම් සියලුම ආසාහන එකතු කරලා ඔක්කොම අපායවල එකතු කරලා හදන නරක කියලා. නරකම නරක අපාය. ඒ අපා දුකත් හිත හදලා දෙන්න. ආනාපාන සති භාවනාවේදී කියනවා පුහුණු වෙන්න. පුහුණු වෙන්න. සික්ඛති මේ වචනේ විතරම මොන බැහැනවද ආනාපාන සති භාවනාව. සික්ඛති සික්ඛති සික්ඛති සික්ඛති කියන්නේ පුහුණු වෙන්න. අත්තතිස්සාමි පිසික්ඛති ආස්වාසේදී පුහුණු වෙන්න. අත්තතිස්සාමි පිසික්ඛති ප්‍රස්වාසේදී පුහුණු වෙන්න. දෙසිත අඳුනගන්න පුහුණු වෙන්න. හිත දුවනකොට දුවන හිත දකින්න පුහුණු වෙන්න. හිත ආපහු ගේන්න පුහුණු වෙන්න. ජනා පුහිත තියාගන්න පුහුණු වෙන්න. තියාගත්ත හිත සැහැල්ලු කරන්න පුහුණු වෙන්න. සැහැල්ලු කරපු හිතට සතුට දෙන්න පුහුණු වෙන්න. ඒ සතුටට හිත ඇලෙනකොට භාවනාවේ ලබන සතුටට හිත ඇලෙනකොට ඒ ඇලුණු බව දැනගන්න පුහුණු වෙන්න. ආස්වාදයේ විස්වාසය ඒ ඇලීම අතාරින්න ඕනේ. පුහුණු වෙන්න මේ දිගටම තියෙන පුහුණු වීමක්. අපි පුහුණු වෙනවා. අපේ හිත අපි පුහුණු කරනවා. සතුට අතාරින්න නෙවෙයි පුහුණු වෙන්නේ. පැහැදිලිව තේරුම් ගන්න සතුටට තිබෙන බැඳීම අතාරින්න ප්‍රශ්නේ සතුට නෙමෙයි. සතුටට තියෙන බැඳීම මම මෙච්චර සතුටක් භාවනාවේ ලැබුණා. මගේ හිතේ තියෙන ඊළඟ දවසෙත් එහෙම තියෙනවා. ඒ ප්‍රමාණයටම තියෙනවා. ඒක පොඩ්ඩක් හරි අඩු වුණොත් අන්න භවනාව අද ඉවරයි කියන්නේ. ඒ මොකද අර සතුටට ඇලිලා. ඒ සතුටට බැඳිලා. ඒ ඇලීම බැඳීම දකින්න වෙන්න ඒ ඇලීම බැඳීම අතාරින්න පුළුවන්. අතහැරියාම පිටින් ඉඳහස්. ඒ නිදහස අත්දකින්න ආස්වාදය. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍රේ මේක දිගට කියන්න පුළුවන්. මේ විදිහට හරිම ලස්සන අපි ජීවිතේ කවදාවත් නොගිය සමස්තර ජනකම సౌందర్యාත්මක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විචිත්‍රවත් වූ ආධ්‍යාත්මික චාරිකාවක් මේ දුස්මත් එක්ක භාවනාන යෝගියා තමයි. එතනදී ඔය සිතිවිල්ලක් වෙනවා, සත්‍යයක් වෙනවා, පොට්ටස් ඉඳරි දෙනවා මේවා ගණන් ගන්නම දෙයක් නෑ කියන එක. ඒවා ප්‍රශ්න නෙවෙයි කියන එක තියෙනවා. අන්න ඒ පුළුල් දැක්මෙන් ඒ සුභවාදී චිත්‍රයෙන් අපි භාවනා කරමු අපි ආනාපානසති භාවනාවට ආමුහිතව දැන් සිටිමු අපි ඉඩ දෙනවා. නිදහසේ හුස්මට අවධානයෙන් යමු අපට අපේම ආස්වාදයේ ආස්වාදයේ චලනය ආස්වාදයේ ස්පර්ශය දැනෙන සුළු ආස්වාදයේ ආස්වාදයේ ස්පර්ශය සහ චලනය දැනෙන සුළු නිහඬව නිසලව සාගතහන වෙයි මේ හුස්ම ඇතිවීම මේ හුස්ම පිටවීම ඒ දැනීමත් සමග නිශ්චල වෙමු හුස්ම පමණක් ඇතුල් වෙනවා පිට වෙනවා චලනය වෙන්නේ හුස්ම පමණයි අවධානය නිෂ්කලයි කල්පනා සෙරෙන දුවන හිත කුරුත්තක කල්පනාවන් පටන් ගන්නවා සිත්‍යම් කල්පනාවක් පටන් ගන්නේ උස්ම ඇතුල් වන විට නම් ඒක ඒ ආස්වාසේදී එතකොට මම සුක්ෂම පිටවන විට ඇතිවන කල්පනා ඒ ආස්වාසේදීම හරින්නට ඕනේ පුහුණු වෙමු. හුස්ම ඇතුල් වෙන්න පටන් ගන්න මොහොතේ සිට හිතවන සුළු සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසයෙන් අත්දකින්නට තරම් අවධානය පවත්වාගෙන යන්න වඩවදා සිහිය සමග එකතු වෙන්න සිතිවිලි සමග ආවීමට වඩා අවධානයක් සමග මුහු වෙන්න ගැඹුරින්ම නිහඬ වූ සිතක සහල්ලුව තනසිල්ල සුවය අත්දකින්නවා කායිකවත් මානසිකවත් උස්මතුල් වීමේදී උස්ම පිටවීමේදී ගැඹුරින්ම ඔබ අපේ එකට එකතු වී අත්දකින මේ ආධ්‍යාත්මික නිවීම ආයික මානසික සෝපත් බව හදවතින්ම බෙදා ගනිමු අපේම ළඟින් සිටින සෑම දෙනා සමගම ඈතින් සිටින සියලු දෙනා සමග මොනෑම හේතුවක් නිසා හෝ කායිකව නැතිනම් මානසිකව නැතිනම් කායිකවත් මානසිකවත් අසහනයකින් පීඩාවකින් අපහසුතාවයකින් යම් තාක් පෙරා පිළිනවද ඒ සෑම දිනකටම මේ අපේ නිවුණු සිතේ ශක්තිය උපකාරී වේවා නිදුක් වෙන්නට නිරෝගී වෙන්නට සුවපත් වෙන්න. ඒ අව්‍යාජ වූ හෘදයාංගම වූ මෛත්‍රී චිත්තය ආරුණික චිත්තය අපි හැමදෙනාම පහළ කරගන්නවා. ගන්නා නොද ගන්නා ළඟට යම් තාක් දෙනෙකු සිටිනවාද ආයිකව අමානසිකව අපහසුතාවයටපත් ඒ සෑම දෙනාම කායිකවත් මානසිකවත් සුවපත් වෙනවා සියම් දුරකට නිවුණු සිතින් ගති හදින්න සම්පූර්ණ ඇත්තරින් කල්‍යාණ මිත්‍රවරුනි උපතේසිත ළමා විය තරුණ විය වැඩිහිටි විය මහලු විය හරහා මරණයේ දෙක් යන ජීවිත ගමනේ මොනතරම් අපූර්ව ආධ්‍යාත්මික චාරිකාවක අපිට යන්න පුළුවන්. ඒ අහිංසක, निराமிස ආධ්‍යාත්මික මාර්ගයේ දොරටුව අපි වෙනුවෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ විවර කර තිබෙනවා. මාර්ගය අපිට අතවනන එන්න මේ ජීවිත ගමන. අපි කොතැනක හිටියා ළමා වියේ, නව යෝන් වියේ, තරුණ වියේ, වැඩිහිටි වියේ, මහලු වියේ. ඕ මරණාසන්න වියේ කොතැනක හිටියා. ඒ ඕනෑම තැනකින් පිවිසිය හැකි පිවිසුම් තිබෙනවා ආධ්‍යාත්මික මාර්ගය. නිවෙන හිතට ඉන්න තැනින් ළඟම තියෙන පිවිසුමින් ප්‍රවිෂ්ඨ වෙමු භාවනා මාර්ගයට නිවෙන මඟට එයයි ඔබ අප ලබාගත් මේ වටිනා ඉහළ මිනි ආත්මේ අත්‍යංක ඵලය වටිනාම ඵලය අමත ඵලය අග්‍රගණ්‍ය වූවස්සන් ඒ රසේ ගුණය ඇකිතාක් භුක්ති විඳින වාසනාවන්තීන් පුණ්‍යවන්තීන් භාග්‍යවන්තීන් ම වීමට වීරියෙන් කැප වෙනවා කියන අධිකමින් අපි මේ ඉරිදා නිවෙන සිට නිලඹ භාවනා මධ්‍යස්ථානයක් සමග ඔබ ඒකාත්මික වූ සාමූහික ආධ්‍යාත්මික හෝරාවෙන් සමුගන්නවා මෙතර එතර සිටින ඔබ සැවම නිල්ලඹ සිටින අපට සම්බන්ධීකරණය කර දුන්නේ. ඒ කල්යාණ මිත්‍යයන්. එමෙන්න මේ වැඩසටහනට අනුග්‍රහය දක්වන ඒ Zoom තාක්ෂණයට අනුග්‍රහය දක්වන එමෙන්න මේ සියලු සංවිධාන කටයුතු ස්වේච්ඡාවෙන් ඉටු කරන සහ මේ වැඩසටහනට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන ඒ නිලඹ ආදරණීය කල්යාණ මිත්‍රයන් හැම දෙනාටම ඔබේ මගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව මේ නිමාව සතහන් කරන මොහොතේ අදවතින්ම පින්නමනවා පුද කර සිටිනවා සම්පතන සිත ශාන්තිය යහපතක්ම වේවා